ඒ පැනිටේ තියෙනවා ආරෝධයක් මොකුත් තියෙනවා නැත්නම් කොල්ඩෝස් තියෙනවා ඒකට ගිහලා තම පොලොක් අනි මේ අහි පහකට ඉඳ යන්නේ පුළුවන් පොලොක් මුණ දීලා හිටගෙන ඉතින් මේ දිනවකට හිතගෙන එක තමයි සක්මනේ ඉස්සමන් කරන්නේ එන්නේ ඉතගෙන එන්නේ පුළුවන් නම් ඒක සාතු වුණාට පස්සේ කරා අනිස්ථාන කරපු ඉන්නේ අපි සිය කාසිස් පහක සුදීසේ සහත් මෙහාට මේ ඉන්දගෙන ඉඳීමේ ඇති පිළිගතිය සංපත් ගැටි හැදෙන විදිහට මේ ධාරාව ස්නායු පද්ධතියට මහත්වත් වෙන විදිහට සාමාන්‍ය විදිහට මෙහා මෙහාට විනාඩි 5ක් විතර ඇතුළත තමයි. ඒක කම්ම කිසිම භාවනා රූපයක් නැහැ. ඉරියව් වෙනස් කරන විතරයි කරන්නේ. ඒ ගාස්නාතක් වලලා එකක් ගන්න එකක නාපතරක් ඒ එකෙක් කරපු විනාඩියකදී කිසිම අවුලක් නැත්නම් ඒ පස්සේ අ විදින ගමන් අර වගේ සාමාන්‍ය වේගයේ පුළුවන් තරම් තමන්ගේ පරියන්කේදී අපි උඩුකයේ පරිපීඩන දක්න වගේ මෙතනදී අවධානය යොමු වෙන්නේ බොහෝ විට යටි කායික චේතනා මූලිකව පියවරවාන් කරන යටි කායේ ඉතාල දුකයි මේ හිත අවධානය යොමු කිරීම සඳහා දුකින සඳහා අධික බැඳ ගන්නවා හෝ එකතන කර ගන්නවා නැත්නම් කොහොමරි සැකකාරී හිතියෝ කරා අපල තමන කියවරක් පාදා දකුණු පාය ක්‍රියාත්මක වෙනවා නම් දකුණු කියලා මෙනෙහි කරලා ඒකේ අත්දැකීම මොනවද කියලා බලන එකයි කරන්නේ ඊට පස්සේ ඒක ස්ථාපිතාම වම් පාය හිතියෝ කරනවා නෝකේ අදහස් කරන්නේ කපුල දිහා බලාගෙන තමයි කියලා අඩි පහක් පහමාරක් පිළිගන්නටයි යකේරු වේකයි තොරින්න බලන්නේ නම් පය වෙන දෙයක හිත යොදනවා ඒකට ආසල් ප්‍රසාර ආනපානසති භාවනාවේ එකම තැනක ඉස්සරහටීමක් නෙවෙයි වෙන්නේ අපේ ප්‍රයෝදානෝ වම් පය දකුණු පය වශයෙන් වෙනස් වෙනවා නමුත් ඒ සත්‍ය පූර්ණ වෙනකොට ඒ වුණත් අඛණ්ඩව ගෙන යන්න පුළුවන් ඉතින් ඇත්තට ඇරලා තියෙන සාධායනවා ගානවා දෙනවා ඒ සියලු කාරණා තියෙදි කරන්න පුළුවන් වෙන්නේ මොකද මේ පියවර ලැබීම ආසව ප්‍රසද්දේ ගුරුසුවට වැටෙනවා අන්නේ හැටින ගුරුසු අනු එහා කෙලවරට යන සංගීල හැරෙන කොට මේ පියවර මාර්ගයෙන් හැටියට අම දක්වන වශයෙන් මෙහි කරමින් හැදිලා නැවතත් ආපහු වෙනවා මේ විදිහට තමයි ගමන් කරන්නේ මේකෙදි මේ නැගහදී සක්මණේදී හිත එකලස් වෙනවට වැඩිය හිත එකලස් වුණාට අගදී හැරෙන්නත් උගක් වෙලාවට ගොමු දානකයක් වෙනවා ඒවල් බලන්න අහන්න ඒක හොඳට දැනගෙන පුළුවන් තරම් ප්‍රියතරීම ආදානෝම මෙහෙ කරන්න පුළුවන් නම් තාපත් අක්මට ඉන්න පුළුවන් ඒකත් බලාපොරොත්තු වෙනවා පැයක පමණ කාලයක් ගත කරන්න කියන කාලසටහන වලට අපිට ඉන්න විශ්වාසයේ කාර්යමාඩුවක් වෙයි අපි නැවතත් ආය මාර වෙනකොට මෙතෙන් වෙනවා. ඒක නිසා ඉතින් යන විදිහට දෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අමාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විනාම ආය මාර වෙනකොට කරන්නේ හිතන්පත් වෙලා පාරමාර්ථ බලාපොරොත්තු වෙන 11ට සමානයි. 11 මාර වෙනකොට අපි නැවතත් ඒ නිසා මේ ඇති කරගත්ත ගුණෝ පුදුමතරම් ගෙනියලා සක්මණේදී කරා ගන්නද නැත්නම් ධර්මාර්ථ අපි මෙතන රැස් වෙනවා කියන අදහසින් අපි මෙතන නිකුත් වෙන බලාපොරොත්තු වෙනවා ඒ දිනාගේ වාර්තා දෙන්නතිය විගතන වාර්තාරණයක් ලැබේවා කියන කාරණා. ඒක තමයි.